මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න පහුගිය බක්මහේ අලුත් අවුරුදු උදාවත් සමගම මුවන් පැලස්සේ උදවිය නෑ හිත මිතුරන්ගේ නිවෙස්වලට නෑ ගමන් බිමන් යාම ආරම්භ කළා. බිසෝටත් නාමෙල්ටත් ආරච්චිල නිවසට පැමිණ පරණ තරහමරහ අමතක කරවීමට ගමේ වෙදරාළාමි උත්සාහ දැරුවා. ඊට බෑ නොකියා එකඟ වූ ආරච්චිල උඩින් හොඳ හිත පෙන්වා gederin හදිසියේ පිට වී යාම කාගේත් හිත රිද වූ කාරණයක් වුණා. ආරච්චිල බිසෝ හා නාමෙල්ට සිරිත් විරිත් සහ අලුත් අවුරුදු ආශිර්වාද කොට පිළිගත් නමුත් දිගාමඩුල්ලේ සුන්දරසේන මනමාලයාට Taman කලකට පෙර දෙන ලද පොරොන්දුව කඩකිරීමක් කළේ යයි ආරච්චිල සිත්ැවුලටපත් වුණා. ඒ නිසාම ඔහු කාටත් නොදන්නා gederin පිට වී ගියේ දිගාමඩුල්ලටයි. එහෙත් ඔහු ගියේ තනිව නොවේ. කාලයක් තිස්සේ ඇසුරු කරන මුදියන්සේ මුදලාලිගේ සහාය මෙහිදී ඔහුට අවශ්‍ය වුණා. ඔවුන් දෙදෙනා මේ ගමන ගියේ කුමන අරමුණක් සඳහාදයි එලිදරව් නොකළ නමුත් හෝටලයකට ගොස් එදා රාත්‍රීගත් කැම වීම අතරේ කාරණාව එළි වුණා. මේ මේ ළමයා අපේ බිලගෙන්ට අපි ආපහු මුවන් පැලසට යන්න තියෙනවා. ආ කෑම්බින් බිල මෙන්න සර්. ආ ආ මේ මේ මේ මේ මං ගෙවන්නම් ওই බිල මේ කෝ කෝ කෝ මෙහාට ගන්නවක කෝ මෙහාට ගන්නවක <laughs> ඒ පිස්සුද නෑ නෑ ආරච්චි මතිනා මේක මට සුළු දෙයක් ah. Ah, මේ ළමයා ආ ah, ආ මේ ඉතුරු සල්ලි තියාගන්න ඒකම අර සුන්දරසේන මහත්තයා ආපහු ආවොත් කියනවා පුළුවන් තරම් ඉක්මනින් මුවන් පැලැස්සට ඇවිත් මුදියාන්සේ මුදලාලි මහත්තයාව මුණ ගැහෙන්න කියලා. හොඳද? හොඳමයි ආයිබෝ. මේ මං මුදියට කීවේ නැති කතාවක් මේක. නෝ. මං දන්නේ නෑ මම කරන පංගුවක් දේ හොඳද නරකද හරිද වැරදිද කියන්න. මාතින් වැරදි කෙරෙනවා ඇති. හැබැයි ඒ හැම වෙලාවකම ලොකු කට දාලා ඒවා හරි ගස්සනවා. ඔව්. නමුත් මේ සිංහල අවුරුදු 10 ගමේ වෙදරාල කඩා වැදුනා මයේ ගෙදෙට්ට. ඔව්. බිසෝදුවයි අර නාමෙලයි මොනවා? බිසෝ අවුරුදු කීයක්දෝ ඒ වෙදරාලගේ ගෙදර නේද පැලපදියම් වෙලා හිටියේ? ඈ? එතකොට බිසෝ හිටියේ තනියමත් නෙවෙයි නේද මස්සිනේ ඈ නමුත් මුදියෝ මේ බිසෝගේ බඩේ ලෙඩක් කියලා දොස්තරලක් කිව්වා. ඒකට මේ මේ මේ කිව්ව මොකද්ද කිව්වා මේ මේ මේ කායික කායික නෙවෙයි මේ මනුස්සයික මේ මනුස්සයෙක් මේ මානසික ලෙඩක් මානසික ආ නන්න නන්න ඒ වගේ ඒ වගේ නමක් තමයි කියන්නේ. ඒ හින්දා තමයි ඔය වෙදමා මගේ ගෙදර නැවතුනේ. අන්න ඒකත් එක කාරණාවක්. විසෝ ගෙදර නැවිත් පිට ගෙදරක නවතින්ට. නමුත් බොටේ තිබ්බා ඒක නවත්තන්ට මස්සිනේ ඈ ඒකෙන් මොකද වුනේ දන්නවද හරි හරි ඒ සංගෙඩිසේරම මට නිකන් එහෙම් මෙහෙන් ආරංචි වුණත් මන් නිකන් හිතියා කවදා හරි බිසෝ ආපහු ගෙදර එයි කියලා. <laughs> එයි කියලා, එයි කියලා. <laughs> ඔය ආවේ, ඔය ආවේ. ඒ තනියම නෙමෙයි. තව එකෙක් එක්ක යාවේ. හරිද? නමුත් මොදියෝ උඹ දන්නවා මං ඒ කාලේ ඉඳලම ඔය දුම්බර නාමෙලා මේ මුවන් පැලැස්සේ පළපදියම් වෙනවට කොහෙත්ම කැමති නැතුවයි හිටියේ ඈ එහෙමනේ ඒක මම දන්නවා. ඒක මම දන්නවා. නමුත් මොදියෝ ඒ නාමෙලා තමයිලු බිසෝට හොඳින් උගන්නලා විභාගෙ සේරම පාස් කරලා ගුරුවරියක් වෙනකල් ළඟේ ඉඳලා ඉගන්නුවේ. තව මොන මොන දේ බිසෝ කෙල්ලට උගන්වන්නේ නැද්ද? මං හිතන්නේ ඒ නාමෙලා මයදූට මොකක් හරි ඉනාවක් නැත්තම් ගුරුකමක් කරලා කෙල්ල උගේ පැත්තටම හරවගත්තා කියලා යෝමුදියෝ මං හිතන්නේ. මේ අහනවා ආරච්චි මස්සිනා. ඈ දැනට අවුරුදු කීපයකට කලින් මං කීවා. මේ මගේ කොල්ලා සිරිමල් කොළඹට පැනලා ගියාට ආපහු මේ මුවන් පැලැස්සට ගෙන්ට ගන්ට නම් ඈ අපි දෙපාරුසේම කැමැත්තෙන් දෙසෝව සිරිමල්ට බාන්දලා දාමුයි කියලා. කිව නැද්ද? කිව නැත්ද මං? ඈ එකපාරටම මගේ මූණට කවුද කඩා පැන්නේ? මගේ මායි ලොකු නාන්නේ ඒ නගා තමයි ඒ වැඩේට මුලින්ම කටුව ගැහුවේ. මතකද? ඈ ඔව් ඔව් මට මතකයි ඒක මුදියෝ. මේකේ වැඩි ඒ කාලේ උඹේ සිරිමලා ඉස්කෝලේ නෑවි කැලේ පැනලා විභාග වලින් පේල් වෙලා කොළඹ රටට පැනලා ගෙහුම් අර කවුද ලන්සි නෝන කෙනෙකුගේ බෝඩිමකට රිංගලා ඉඳගෙන ඒක අයිති නෝනගේ දූලා එක්ක ඉඳලා දරු පැටව නෑ නෑ ඒවා මගේ කොල්ලගේ හතුරෝ ගොතලා කියාපු පත්තපල් බොරු මස්සිනා කොහොම වුණත් කොහොම වුණත් මුදියෝ ඒ වෙනකොට ඔය නාමෙල් කියන මිනිහා බිසෝව ඒ පැත්තට හරවගෙන හමාරයි. කවුද ඒකට අත දුන්නේ? මේ මුවන් පැලස්සේ නන්දරාපු කටුපුල්ලේ ආරච්චිලා කියන මේන් මේ මස්සින නේද? මොනවා මොනවා මං නාමෙට අත දුන්නා. නේතින්. නෑ කියන්න එපා මස්සින. මගේ කොල්ලගේ පරස්තාව අහක දාලා උඹයි ලොකුයි නිකන් හිටියද? නෑ. නාමෙලාව ආරච්චිලගේ ලියන්න කරගත්තා. <laughs> ඒ ලියන්නට නවතින්ට ආරච්චිලගේ පරණ වලව්වේ කාමරේකුත් දුන්නා. නරකද වැඩේ. පණින රිලවුන්ට ඉනිමගක් තිබ්බේ කවුද? ඈ? ඇයි? ඇයි ඒ තත්ත්වය අර කොළඹට පැනලා ගියේ මගේ කොල්ලා? කිරිමලාට දුන්නේ නැත්තේ? ඈ? <laughs> බය හිතුණද ඌ මේ ආරච්චිල වසම අතට අරගෙන බූදලේ අල්ලගනී කියලා. එහෙම වුණානම් එහෙම වුණානම් මං කියන්නේ මේ මුවන් පැලස්ස කියන ලොකු රාජධානියේ දේපොළ දුම්බරයෙකුට නෙවෙයි යන්නේ. මේ ගමේම උපන් මගේ කොල්ලට. ඌ මේකේ ආරච්චිල වුණත් ඒකත් අපට නම්බුවක් නේ. හොඳයි නැද්ද මස්සිනා? නැද්ද? මේ මුදියෝ මම ඔය වැරදිච්චි නොතේරිච්චි පමාවෙච්චි ඒවා ගැන කතා කරලා තව තවත් මගේ මේ හිත රිද්දවා ගන්න නෙවෙයි උඹේ මේ කාර්යකේ නැగిලා ආවේ. ඒ හින්දා ආ අර පෙනෙන තේ කඩේ ගාව මට මේ කාර් කටුවෙන් බහින්න ඕනේ. ආ නා නා. ආ ඔන්න මෙතන මෙතන මෙතන. ආ මම නවත්තපන් නවත්තපන් මේක කාර්යක නවත්තපන් බහින්ට එපා බහින්ට එපා මස්සිනේ අපි කතා කර කර යමු ඉතරහ ගන්න එපා මස්සිනා මං ඒ පරණ ඒවා ජීවිත තරහ ගන්න ඕනේ නෑ. ඉතින් මාත් කොහෙත්ම කැමති නෑ නාමල් වාගේ පිටගංකාරයෙක් මේ මුවන් පැලසේ පැලපැදියන් වෙලා කවදා හරි උඹේ ආරච්චි පත්තන්තරේටත් කටුව ගහලා සාගරේට තියෙන බූදලෙත් අතට අරගෙන මේකේ රජ කරනවා දකින්න. ඒ හින්දා නේද මං අර දිගා මඩුල්ලේ කවුරාලගේ පුතාට බිසෝව جوړු කෙරුවේ <laughs> ඊට වඩා නරකද මගේ කොල්ලට ඒතන දුන්නා නම් ඈ ඌ ඒරොප්පෙටත් ගිහින් මාස දෙකක් ඉඳලා ආවේ සෝද්දෝ එක ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මං කියන්නේ මාසිනේ මේකයි ඌ හොඳට ඉංග්‍රීසි දන්නවා අනික අපේ නෑකම් අපේ නෑකම් ඒ සීරුවටම වඩා ගැළපෙනවනේ ඒ සීරුවම උඹයි උඹේ ලොක්කී අහකට දැම්ම අහකට දාලා ඔය දිගාමඩුල්ලේ හාදයව තෝරගත්තා හරි හරි ඒකට කමක් නෑ කියමුකෝ නමුත් ඒ හාදයට කුලේ වහලා තාමත් මගේ පුතාට තන දීලා කොහොමද කොහොමද මුදියෝ මං ඒක කරන්නේ ඈ මං ඒ ඉලන්දාරයට පොරොන්දු වුණා බිසෝ කරකාර බැඳලා දෙන්නම් කියලා. ආව් ඒක මට ආරංචි. ඊට පස්සේ උඹ ගිහින් ඉතින් දිගා මඩුල්ලේ ලොකු ඉඩම් කඩම් ගත්තා. ඒ බෑනට පෙන්නන්ට. ඇයි ඇයි මාස්තිනා ඒවා කරන්ට කලින් මට ඩිංගක්වත් නොකිව්වේ ඈ මොකද? හරි හරි. නේ බොට මම දැන් කියන එකට කොරන්ට ඕන ගුරු හරුකමක් කියන්න බැරිද කියලා බලන්න. මොකද්ද? මොකද්ද? නෑ මං ඒ දිගා මඩුල්ලේ මනමාලයට පොරොන්දු වුණා. ගොඩ ඉඩම් කුඹුරු, ගෙවල් දොරවල් තව එතකොට අයියෝ සාක්කි. ඔබ පොරොන්දු වුණාද යකාට ඒව දෙනවයි කියලා? මං ඉතින් කොහොමද ඒ පොරොන්දු කඩ කරන්නේ? දේව දෙනවයි කියලා පොරොන්දු වෙලා අත්සන් කෙරුවද? මං හිතන්නේ මං කොහෙදි හරි කවදා හරි අන්න ඒකයි මට බය. ඒ පොරොන්දුව කඩ කෙළුවයි කියලා නඩුමාරි ගේට ගියොත් මට මොකද වෙන්නේ? ඈ මගේ බූදලේට මොකද වෙන්නේ? ඒ හින්දා තමයි මං අර නාමෙලා පන්නලා දාලා බිසෝව කොහොම හරි <laughs> ආරච්චි මර්ධිනා මේ උඹ එක වැරද්දක් වහගන්ට තව වැරදි කීපයක්ම කරගෙනයි දැන් ඔය ඉන්නේ ඈ වරන්දු කඩ කෙරුවාම මොකද වෙන්නේ කියලා උඹ දන්නවද නඩු මාර්ගයට බැහැලා අලාභ ඉල්ලලා මහජරමරයක් කරලා හිටන් මගේ බූදලියට ගහයි කටු. ඇයින් <laughs> බේරුනොත් ඇති. එහෙමනම් මොනවද මං කරන්න ඕනේ? ඈ? මම කියහම් බලන්න හොඳ ගුරුකමක්. කියපම් බලන්න. කරන්ට තිබ්බ උඟාක් දේවල් අහක දාලයි දැන් මගෙන් ඔය අහන්නේ. හරි. හොඳයි. ඒ හැරි අපි පස්සේ කතා කරමුකෝ. දැන් මෙතන තියෙන මේ පටලවිල්ල බේරගන්න නම් නෑ නෑ ඒක හරියන එකක් නෑ ඒක මොනවා ඔව් නෑ නෑ නෑ ඒක හරියන්ට හුඟා කල්යයි ඔව් එහෙමනම් එහෙමනම් මොනවද ඉතින් ඔබ මට දෙන්න යන ගුරුකම ඈ මොදියෝ කියපන් මස්සිනේ මේ මේක බොහොම හොර රහසේ කරන්න ඕන එකක් අපි මුලින්ම නාමිලාගේ රස්සාව නැති කරලා මිනිහව මේ මුවන් පැලැස්සියෙන් පිට වෙලා යන්න හොඳ වැඩක් දෙන්න ඕනේ. ඇයි මුදියෝ ඒකද නේද අපි අර බොරු හොර පෙස්සමකට පැලැස්ස මිනිසුන්ගෙන් අස්සන් ගත්තේ. ඒකේ මුලින්ම අසංකේතී මමයි. හරි හරි. ඒ පෙස්සම විභාග වෙනකල් බලා හිටියොත් අර අනිත් පැත්තෙන් බොට නඩු දාන්නයි අලාභානි අය කරගන්නයි බලන් ඉන්නේ. උඹේ ඔය මහ ලොකු නෑය දිගමඩුල්ලේ මනමාලයා සුන්දරසේන මිනිහාගේ යාළු මහත්තුරු අල්ලගෙන මේ ඔව් ඔව් ඔව් අන්න ඒ හරියට යන්න කලින් බැරිද අපට මේ පටලැවිල්ල ලියා ගන්න. යපා බැරි නෑ. ඒකට ආරච්චි මක්ෂිනා විතරක් නෙවෙයි. තමන්ගේ භාර්යාව කියන. තමුන්ගේ භාර්යාව කියන ලොකුගෙත් කැමැත්ත ඕනේ. ආකදාමු ඒක. ආකදාමු. ඇයි ඇයි ආකදාමු? බොලම්මුදියෝ මගේ මායියා ලොකුගේ කැමැත්ත මගේ කන ආසන ගහන්න. <laughs> ඒ වෙනුවෙන් අත්සන් ගාලා හරියන්නේ නෑ මස්සිනා. මේ වැඩේ බොහොම සීඝ්‍රයෙන් කෙරුවේ නැත්තම් නේද? <laughs> මොකද උඹ නිකන් හොක් ගන්නෙ? ඈ හොක් ගන්නෙ? කියහම් බලන්න. ඇයි කියලා? කියහම්. මේ ආනවාරච්චි මස්සිනා. මේ කේසි මිසි වෙන වෙන එකක් නෙවෙයි. උඹලා ඔල මොට්ටල කමට විසෝව මගේ කොල්ලට බන්දලා දෙන්න බෑ කියලා ඌවහක දැම්මා නෑ කියන්ට එපා නෑ කියන්ට එපා නෑ නෑ නෑ නෑ නෑ කියන්ට එපා මත්තිනා මගේ කොල්ලා අර කොළඹ රටේ ලන්සි නෝන කෙනෙකුගේ බෝඩිමක ඉඳලා ඒ නෝනගේ දුවරුන්ට පොරොන්දුව දුන්නයි කියලා අපට ආරංචි වුණා. ඒක පට්ටපල් බොරුවක් මුසාවක් මස්සිනා ඒක එහෙම බොරුවක් මුසාවක් පට්ටපල් බොරුවක් නම් මොදියෝ අර දිගා මඩුල්ලේ කවුරාලගේ පුතා සුන්දරසේන ඉලන්දාරියා ඊයේ ගමේ ගෑනු ළමයින්ට යාළු වෙලා හිටියයි කියන එකත් පට්ටපල් බොරුවක් ආ හොඳයි නැද්ද <laughs> නමුත් ආරච්චි මස්සිනේ මගේ කොල්ලා කොළඹ රටේ බෝඩින් ගෙදරක ඉන්නකොට ඒ ගෙදර දූලා එක්ක යාළුණා කියන එකයි. අර දිගමඩුල්ලේ සුන්දරසේනයාගේ යාළුණු එකයි දෙකක් දෙකක්. යාළු වීම එකයි මුදියෝ එකයි ආයේ දෙකක් නැහැ ඕකේ. <laughs> ආ හොඳයි හොඳයි. මේ පටලැවිල්ල බේරන්ට කෙරෙම දෙකක් තියෙනවා කිව්ව නේද උඹ? ඔව් ඔව්. එකක් තමයි අපි අරපු පෙස්සම. හ්ම්. ඒකෙන් නාමලාව දොට්ට දායි. හරි හරි. ඒක ගැන කීවනේ දැන්. අනික මොකද්ද? හැබැයි නාමෙල්ට ගහලා තලලා අඬු කඩලා අපි එක සැරයක් කරපු මෝඩකම නම් කරන්ට හිතන්ටවත් එපා වූ. ඒවා නොකර කොහොමද අපි නාමෙල් බිසෝගෙන් ඈත් කරන්නේ? ආ ඒ ටික නොකර අර ඉලන්දාරියටම වෙච්ච පොරොන්දුව මං එහෙම දෙයක් කෙරුවත් නාමෙල් ආපහු එයි බිසෝව හොයාගෙන හරිය අර පැණි ඇලියට එන ඇඹලයා වාගේ එතකොට ඔය කියන දිගමඩුල්ලේ ඉලන්දාරියා නඩත්තු සල්ලි ගෙවනවා නම් ඒ ගෑනු ළමයින්ට බිසෝ කැමති වෙයිද ඒ වගේ කෙනෙක් එක්ක යන්න ලොකු කැමති වෙයිද තමුන්ගේ එකම දෝනියෙන්ද එහා දෙයට බන්දලා දෙන්න ඈ අන්නේ ඒකයි මස්සිනේ මං කීවේ මේක බොහොම ගැඹුරු ප්‍රශ්නයක් කියලා ඇහුණද මස්සිනාට හරි හරි ඉතින් මම මේ අහගෙනයි ඉන්නේ මොකක්ද දෙන ගුරුකම කියලා දැනගන්න මේ ඒක ගැන වහාම වැඩ කටයුතු කරන්න මං ලෑස්ති. ඔබට තේරුණානේ? ඕ මට ඕන කොහොම හරි නාමෙලාගෙන් විසෝව බේරගෙන අපේම ඉලන්දාරියෙකුට ඔන්න ඔන්න ඔබට තේරුණා නේද මං කියන්නේ? මට තේරුණා. මට තේරුණා මස්සිනා. එතකොට මේ එතකොට මේ දැරීමේ සේරම පිට යන්නේ නෑ කවදාවත්. ආව් ඔබට තේරුණා නේද? එහෙම නොකරුණොත් අර ඈත මහ කන්දෙන් මෙහා මාලිගා තැන්නෙන් උඩහා තියෙන සේරම දැරීමේ යයි පිටගංකාරයෙකුට හාප්පච්චියේ ලැජ්ජාවේ පණ යන වැඩක් ඒක මේ දැරීමේ මෆිනා ඔය දැරීමේ දැරීමේ කිව්වේ මොකක්ද මේ මේ බූදලේට මගේ වස්තු කන්දරාවට නේ දැරීමේ කියන්නේ ආ ඔව් ඔව් මං කොහෙත්ම කැමති නෑ ඒක අඟලක්වත් පිට යනවට. <laughs> නා නොය ඉඳා තමයි මං ඒ කාලේ ඉඳලම විසූට ගැලපෙන හොඳ පලස්තාවල් ගෙනාවේ. ඔහෙද? ඒවා වේරෝම හක දැම්මනේ. අර කුරුම් දෙනියේ ආ කුරුම් දෙනිය ඔව් ඔව් කුරුම් දෙනිය මායියාගේ කොල්ලා ගැනනේ ඔය කියන්නේ ආපෝයි ඌ තක්කඩියෙක් කියලා බිසෝ කැමති උනේ නෑ හරි හරි එහෙම කියමුකෝ තව කීප දෙනෙක් ගැනම මගුල් කපුවත් යෝජනාවල් ගෙනාවනේ කෝ ඒකකටවත් කොහොමද මේක කියන්නේ කියලත් බෑ නොකියත් බෑ නේ මට හුනේ නෑ මුදියෝ ඔව් ඔව් නෑ මේ මං මේ මේ කල්පනා කරන්නේ මස්සිනා ඔව් දැන් මේ තියෙන බූදලෙත් රැක බලාගෙන ඔය ආරච්චි පයින්දෙත් පිටට යන්න නොදී අපේම පවුලේ තියාගන්ටයි නාමෙලා දුම්බරටම පන්නලා දාන්ටයි ඔව් අර දිගා මඩුල්ලේ ආදයක් ආන් එහාදියා පොරොන්දුව කඩ කෙරුවයි කියලා අලාභ ඉල්ලන එක නවත්තන්ටයි කියන එකම ගුරුකම එකම ගුරුකම කොළඹ ඉඳගෙන අර පේමන්ට් එව්වා වලට විකුණන්ට බඩු දෙන බිසිනස් කරන මගේ කොල්ලා සිරිමල්ට විසෝව තීරණය කරලා හෙටම බන්දලා දාන්න අන්න වැඩේ කම්මුතුයි ඕ අද මම මේ පාසලේ ගුරු මණ්ඩල රැස්වීම කැඳවුවේ වැදගත් කාරණාවකට. අපේ හැමදෙනාම මේ ගැන දන්නා නමුත් එක් රැස්වී මේ ගැන කතා කිරීම අවශ්‍යයි. අද අපේ මුවන් පැලස්ස පාසලට මොන තරම් ආඩම්බරයක්ද? දුප්පත් ගමක දුප්පත් දෙමව්පියන් සිටින අපේම ළමුන් දෙදෙනෙකුම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා හැම දිනාටම සතුටගෙන දෙන අවස්ථාවක් වුණාට මේකේ වැඩි බර සහ ගෞරවය ආයුත්තේ අපේ නාමල් ගුරුතුමාට දුෂ්කර ජීවිත ගෙවන මේ ගමේ අයගේ ළමයින්ටත් හරියට කෑමක් බීමක් ලැබෙන්නේ නැහැ ඒ විතරක් ඇඳුම් පැළඳුම් පොත්පත් ආදිය තියෙන්නේත් ඊටාම අඩු මට්ටමක. අන්න ඒ හේතුව නිසාමයි මං ඒ ගැන උනන්දු මේ මට ඕන උනේ මේ පාසලේ දක්ෂ ළමුන් සිටින බව රටට පෙන්වන්න. ඔව්. අපේ ඉස්කෝලෙත් වැඩට උනන්දු ළමයි ඉන්න බව අපි ඔප්පු කරලා පෙන්නවා. හැබැයි ඉතින් ඒ ගැන විශේෂයෙන්ම මහන්සි වුණේ අපේ මේ නාමල් ගුරුතුමා. පාසලේ වැඩ අවසන් වුණාට පස්සෙත් ළමයි 6 දෙනෙකුට විතර අමතරව පන්ති පවත්වලා උගන්වලා විභාගෙට ඉදිරිපත් කළා. ඒ 6 දෙනාගෙන් දෙන්නෙක් විභාගෙ ජයගත්තා. මේ කුසුම්සිරි චන්ද්‍රරත්නයි. මේ තව කාරණයක් තමයි ඒ ළමයින්ගේ දෙමාපියන් මේ ගැන සැලකිල්ලක් දැක්වුව එකත් අපි අගය කරන්න ඕනේ. මොකද පවුල් දෙකම ඊටාම සමගියෙන් සහයෝගයෙන් සිටින පවුල්. හ්ම් ඒක ඇත්ත. ඒ වගේම තමයි එළවලු වගා කරලා ඒ වගා කරපු එළවලු ටික සතිපොලට අරන් ගිහින් විකුණලා තමයි ඔය දරුවන්ගේ ඕනෑ පාකම් ටික ඉටු කරගත්තේ. ඒ විතරක් ඉස්කෝලේට ඕන දේවලුත් කොහොම හරි ළමයින්ම හොයලා දුන්නා. මේ ළමයි දෙන්නට දැන් යන්න පුළුවන් වලල මහා විද්‍යාලයට. CWW කන්නංගර ඇමතිතුමාගේ 1940 ගණන්වල තමන්ගේ හිතේ පළපදියම් වුණු අදහසකින් තමයි ඔය නිදහස් අධ්‍යාපනයේට අපේ මේ ගමේ ගොඩේ දුප්පත් දරුවන්ට දොර ඇරුණේ. ඒ කාලේ පොහොසත් අයගේ ළමයින්ට මුදල් ගෙවලා ඉගෙන ගන්න පාසල් තිබුණා. දුප්පත් අයට ඒ අවස්ථාව තිබුණේ නැහැ. ඒක ඇත්ත ඒක ඇත්ත. මට මතක විදිහට 1944 දී විතර මේ නිදහස් අධ්‍යාපන සංකල්පය මත ශිෂ්‍යත්වය ආරම්භ කෙරුවා. හ්ම්. ඔව්. දුප්පත් ගම්වල පාසල්වල ළමුන්ට නිදහස් අධ්‍යාපනයක් ලබා දෙන්න ඒක ආරම්භ කරේ. එතකොට පාසල් පොත්, ඇඳුම් පැළඳුම් නොමිලේ ලබා දුන්නා. ඒ විදිහට ඉගෙනගෙන මේ උසස් මධ්‍ය මහා විද්‍යාලවලින් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෝ වගේම දැයේ දියණියන් බිහි වුණා. කන්නංගර ඇමතිතුමාගේ මේ උසස් අදහසට යමක් කමක් ඉටු කළ හැකි ජාත්‍යාලයෙන් සපිරි දේශපාලනඥයන් පවා අතහිත දුන්නා. මම දුම්බර පාසලෙන් ශිෂ්‍යත්ව පාස් වුණ දිනේ තාම මට මතකයි. ඒ සමත් උනේ මගේ යාළුවෙක් එක්ක. අපි දෙන්නම ඉන්පස්සේ ගියේ වලල මහවිද්‍යාලයට. මගේ යාළුවා පරිපාලන සේවයට බැඳුණා. මට වුමනා උනේ ගමක පුංචි පාසලක ළමුන්ට අතහිත දෙන්න. ඉතින් ඒ ගමන තමයි මේ මුවන් පැලස්ස පාසලට පත්වීම ලැබුණේ. අවට තිබුණ මධ්‍යමහා විද්‍යාලවලිනුත් ඉගෙනගෙන රටේ ඉහළම තැන්වලට ගිහින් අධ්‍යාපනයේ උසස් සේවයක් ඉටු කළ අයත් ගොඩක් හිටියා. ඉතින් අපේ මේ පාසලේ ළමයින් දෙන්නටත් රටට සේවයක් කිරීමට දැන් අවස්ථාව උදා වෙලා. අපි මේ හොඳ කටයුත්ත දිගින් දිගටම පවත්වාගෙන යාමට උත්සාහ ගමු. අවුරුද්දට ළමයි එක්කෙනෙක් එහෙම නැත්නම් දෙදෙනෙකුටවත් මේ අවස්ථාව ලබා දීම අපේ මේ කුඩා පාසලෙන් කළ යුතුයම මෙහෙවරක්. ගුරු මණ්ඩලයේ හැම දෙනාගෙන්ම මේ සඳහා සහභාගීත්වය මම බලාපොරොත්තු වෙනවා. එහෙමයි බොහොම බොහොම හොඳ කටයුත්තක් බොහොම හොඳ කටයුත්තක්. අද මොන් පැලස්සේ රඟපෑම් විජේරත්න බරකාගොඩ රත්න ඩී නම්බුගේ මයික් ප්‍රනාන්දු උලපනේ ගුණසේකර, සේනානි වික්‍රමසිංහ සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන. Thank you.